ඉතින් හැන්ද වෙනකොට ජේතවනාරාමේ ඉඳ නැතු ගියා. පුදුමාකාර සෙනගක් ඇවිල්ලා බනට. ඉතින් සංඝයා වහන්සේලා ඉන්න කට්ටිය බලන්න ඉඳලා තිනවා පුදුම සෙනගක් මේ කට්ටියගේ සංවිධාන ශක්තිය කියලා. ඉතින් ඔන්න ආමතුරු 6ට වැඩියා. 6 ඉඳලා රෑ 10 වෙනකම් පළවෙනි බනවර. ඔය බනවර කියාගෙන යනකොට ඔය පිරිස හිටපු කට්ටියක් මේ බන අහන අතරේ ළඟ ඉන්න කට්ටියට රහසෙන් කිව්වලු මේ ඊයේ හැන්දෑවේ ඉඳලා මම මේ දාන සංවිධානය කෙරුවා. අදත් දවස් බණ දවලුත් බණ මේ බණ ඇහුවා දානෙත් දුන්නා. දැන් රෑ වෙලා තියෙන්නේ අපේ ගෙදරට එක්කෙනෙක් එනවයි කියලා තියෙනවා. මම නැති වුණොත් කරන්න බෑ. මම යන්නම් එහෙනම් ඕගොල්ලෝ බණාලා එන්න ඈ කියලා ගියා. තව කෙනෙක්වලු මට ගමනක් යන්න තියෙනවා. ඔය කනට කරලා ළඟ ඉන්න කෙනාට කියනවා ඕගොල්ලෝ බණාන්න මං හිමීට යන්නම් කියලා අර බණාන අතරමැද එක එකන එක එකන නැගිටලා සෑහෙන පිටසක් ගියාලු. දැන් ඊට පස්සේ පාන්දර 10 ඉඳලා රෑ 10 ඉඳලා 2 වෙනකම් බණවරට යනකොට තව පිරිසක් කල්පනා කරලා මේක පිංකම් කරනවා කියලා මෙහෙමත් ඉතින් බැඳගෙන පිංකම් කරන්න ගියොත් මේ ගෙදරල් දොරට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ දැන් ඊයේ රාත් වැඩ කරන්න වෙලාවක් නැහැ අදත් මෙහෙමයි හෙටත් මෙහෙමයි කියලා කිසිම කෙනෙකුට නොකිය ඉන්න දන සලුව සදා ගන්න නැගිටලා යන්න පටන් ගත්තා දැන් පාන්දර දෙක වෙනකොට රෑ 10 වෙනකොට හොඳට කාමරේ ඉඩ ශාලා විඩාවල් පාන්දර දෙක වෙනකොට කවුරක්වත් නැතුළු අර ටෝච් එකක් ගේන්න බැරිච්ච වයසක කට්ටියම ඔක්කොම ඉතුරු වෙලා පිටි වතරල බුදියාගෙන ගොරවන්න පටන් ගත්තාලු. පාන්දර වෙනකොට. අර බණ සංවිධානය කරපු තුන් හතර දිනක ඉස්සරහාම ඉඳගෙන මේ කෝලම් මොනවාක්වත් බලන්නේ නැතුව බණටම හිත යොදාන 335 බණ ඇහුවා. දැන් සංඝයා වහන්සේලා දැක්ක මේක. දැකලා බහුවෙන්ද පින්ඳපාතෙන් පස්සේ ඒ ශාලාවෙම එකතු වෙලා කල්පනා කළා තියෙනවා මේ ගිහියත්තන්ගේ වැඩවල හැටි. මෙහෙම තමයි පටන් ගන්නකොට විශාල සෙනග. නමුත් අන්තිම වෙනකොට මෙහෙමයි කියනකොට සරුවත්ඥාන්සේ ඒ ගන්ධ කිලියේ ඉඳගෙන මේ දවල් මත් දහනේ කරුණා සමාපත්තිය නැගිලා ලෝකේ බලන වෙලාවේදී බලනකොට සංඝයාගේ මේ කතාව දැකලා සංඝයාංශයට හොඳ මාතෘකාවක් මතුවලා තියෙන සංඝයා බුදුරජාණන්සේ වැඩියා. වැඩලා ධර්මාසනේ වාඩි වුණාට පස්සේ අහලා තිනවා මහණෙනි මං එනකොට කුමන කතාවක තුඹලා ඉල්ල හිටියේ මම පැමිණීම නිසා මොන කතාවක්ද අඩාල වුනේ. ඊට පස්සේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි මේ කතා කරේ ජේතවනාරාමේ අද මෙතන වෙච්ච වැඩක්. ඊයේ මොකද වුනේ? ඊයේ ස්වාමීන් වහන්සේ මෙහෙම හැන්ද වෙනකොට මුළු ශාලාවේ ඉඳ නැහැ. නමුත් රෑ 10 වෙනකොට සෙනග යන්න පටන් ගත්තා. පාන්දර 2 වෙනකොට අර යා ගන්න බැරි කරවල යන්න බැරි කට්ටිය විතරයි ඉතුරුනේ. ඒගොල්ලත් නින්දට වැටුණා. මේ සුළු පිටසක් විතරයි බණ ඇහුවේ කියලා. එතෙන්දී ඒ සරුවචනාංශේ ඒ ඔක්කොම සමාලෝචනය කරලා අප්පකාතේ මිනිස්සේසු තේ ජනාපාර ගාමිනෝ අථායන් ඊතරා පජා තිරමේවානු ධාවති මේ තමයි ලෝක ස්වභාවයේ අප්පකාතේ මිනිස්සේසු තේ ජනාපාර ගාමිනෝ මේ මිනිස්සු ගොඩාක් මේ භාවනාවට බැස්සට මේ ධාර්මික වැඩවලට බැස්සට ඒගොඩට යන්නේ උත්තාමත්ම සුළු පිරිසක් අප්පකාතේ මනුසේසු තේජනා පාරගාමිනෝ අතහයන් ඊතරාපජා ඉතුරු මේ අනික් කට්ටිය තිරමේවානු ධාවති ඒගොල්ලෝ <coughs> ගංගාවක් එකට වෙනවා කියන උපමාවක් ගත්තොත් මේකට සංසාරේ ගඟින් එකට නිවන කියලා ගත්තොත් මේ ගංගාවේ කිඹුල්ලෝ ඉන්නවා දන්නෙත් නැහැ දියේ පාරවල් තියනවා දන්නෙත් නැහැ මිනිමෝරු ඉන්නවා දන්නෙත් නැහැ ඉතින් කවුරු හරි පැනලා පීනනවා පීනපුවම ඉතාම සුළු පිළිසය එකොටට යන්නේ ඉතින් වැඩි පිරිස ගොඩ ඉඳගෙන ගොඩ දම්බි ගහනවායි කියලා කියන්නේ. වතුරට බහින්න නැතුව පීනනා වගේ උඩ ඉඳගෙන දම්බි ගහනවලු. හැබැයි ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ දම්බි ගහන කට්ටියට වතුරට බහලා ඉන කට්ටියට උපදේශුත් දෙනවා. කොහොම නෙවෙයි පීනන්නේ මෙහෙමයි කියලා. ඕක තමයි ලෝක ස්වභාවය. අප්පකාතේ මනුස්සේසු තේජනාපාර ගාමිනෝ අථායන් ිතරාපජා චිරමේ වානු දහවති. තේජනාපාර මේ ඒ ලෝක ස්වරූපේ පෙන්ලා සරුවචන සඳහන් කරනවා තේජකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනා පාරමෙස්සන්ති මච්ච දෙයයන් සුදුත්තර මෙන්න මෙවැනි විශාල පිටසක් උත්සාහ කරාට ඉතාම සුළු පිටසක් එකට වෙන මේ සංසාර කටයුත්තේදී මූල ධර්ම වශයෙන් මට කියන්න තියෙන්නේ තේජකෝ සම්ම දක්ඛාතේ මනාකොට දක්වන ලද මේ ධර්මයේ ධම්මේ ධම්මානුවත්තිනෝ මේ ලෝකයා කරන විකඩන් නෙවෙයි ධර්මයේ ධර්මානුවත්තිව කටයුතු කරන ඉතාම සුළු පිටසයි කොට වෙන්නේ කියලා මෙන්න මේකට අටුවාව සපයන ආචාර්යයන් වහන්සේලා කියනවා අර හැන්දෑ කරේම කාට හරි කනට කියලා අනේ මට මෙහෙම ගමනක් තියෙනවා මාව හම්බෙන්න කෙනෙක් කෙන නිසා මම යන්නම් කියමු කට්ටිය රාග චරිතයයි කිය. ඊට පස්සේ මොන්න කරදරයක් මේ බාර පිංකම් කරනවා කියලා බැඳගෙන කරනවා අපිට වේවල් වල වෙන වැඩ නැද්ද කියලා සලුවක සාදාගෙන ගිය කට්ටිය කියනවා द्वේෂ චරිත කියලා. ඉතින් ටෝච් එක නැති නිසා යන්න බැරි කමකට පස්සෙලා බුදියාගත්ත කට්ටියට කියනවා මෝහ චරිත කියලා. ඉස්සරහට වෙලා ඉඳගෙන සංවිධානය කරපු නිසා බණහව කටියට කියනවා ප්‍රඥා චරිත කියලා. ඉතින් ඕක අදත් එදයි එදත් එච්චරයි. අද වුණත් බණ වලකට ගියාම ඔච්චර තමයි තියෙන්නේ. හොඳට මේ අහන්න බලන්න ඔය 35 පිරිත් කියන තැන් වල කවුද පිරිත් අහන්නේ කියලා? කවුරක්වත් නැහැ. ආම්දුරන්ට ඕන දෙයක් කියයි. කවුරක්වත් අහන්නේ. එහෙම නැම පටන් ගන්නකොට විශාල සෙනඟ ඉන්නවා. ඉතින් ආ භාවනා මධ්‍යස්ථානයකට ගියත් ඒ භාවනා මධ්‍යස්ථාන හරියට ඔයගේ වැඩට බහිනවා බැසට මොකද පුංචි දෙයක් ආපුවාමත් අර ලෞකික ආසාවල් එක ගලපලා ඒක කරගෙන යන්න බැරි වෙනවා රාගේ. ඒ ඇත්ත දන්නේ රාගේ කියලා. නමුත් බොහොම ඉක්මනට අතාරිනවා. සමහර නුරුස්නා ගත නිසා මේ දිගට කරගෙන යන්න බෑ මෝහ චරිත. තව සමහර එහෙම නෑ ඔය ඉන්න පුළුවන් හිටියට කිසි ගුණයක් නෑ එක්ක නිදිමත එහෙම නැත්තම් ඔය වෙහෙතටපත් වෙලා ඉන්නවා. උනවා දැක දැක අපිත් මෙහෙම සංසාරේ කොච්චර කාලයක් මේ වගේ රාගට යට වෙලා බුදුන් දැකලා අපිට බණ වලින් වැඩ ගන්න බැරි වෙන්න ඇද්ද? ඒ වගේම ද්වේෂය නිසා ඔය පුංචි කැස්සක් දොරක් වහන සද්දයක් නිසා භාවනාව අතාරින්න ඇද්ද? ඒ වගේම නිදිමත ගතියක් නිසා එහෙම නැත්නම් මේ රසයක් නැති නිසා අතාරින්න ඇද්ද කියලා අපිට යම්ම චිත්තක්ෂණයක අරමුණට මූණ දාලා ඉන්න පුළුවන් වෙලාව ලැබුණොත් හිතන්න ඕනේ මෙන්න මේ රාගයාගේ බට පහර දීමෙන් තොර ද්වේෂාගේ බැට පහර දීමෙන් තොරව මෝහාගේ බැට පහර දීමෙන් තොරව අරමුණට මුණ දාපු චිත්තක්ෂණය සංසාර වශයෙන් කොච්චර වටිනවද? ආන්න ඒක තව එක චිත්තක්ෂණයක්. තව එක චිත්තක්ෂණයක් මට ඉඳ නැත්තම් හොඳයි කියලා. ඒක දිගට පවත්වනවා නම් ඉතින් ඒකට තමයි ඉතින් ප්‍රඥා චරිතය, වීර චරිතය, සමාධි චරිතය කියලා කියන්නේ. ඉතින් එහෙම නැතුව උප්පත්තියේදීම අපිට මේ රාග චරිතයේ තියෙන, ද්වේෂ චරිතයේ තියෙන, මෝහ චරිතයේ තියෙන කියලා ස්ථිර වශයෙන් කියන්න අමාරුයි. වෙනස් වෙන සුළුයි. එහෙම තියෙන ඇත්තොත් ඉන්නවා. නමුත් හුඟාක් වෙලාවට අපේ තුලම ওই තුනම තියෙනවා. වෙලාවක රාගය, වෙලාවක ద్వේෂය, වෙලාවක මෝහය. වැදගත්ම දේ තමයි ඔක දුරු කරන එක නෙවෙයි වැදගත් දේ. මෙන්න මේකයි දැන් වැඩ කරන්න කියලා දැනගන්න එක. ඒකයි සරුවචනන්සේ සඳහන් කළා තියෙන්නේ ද්වේමේ භික්කවේ දේශනා පරියායන භවಂತಿ. මහණෙනි මේ තථාගත දේශනාව දෙආකාරයෙන් දෙවරි වට දෙකකින් වැඩ කරනවා. අච්ඡයන් අච්ඡයතෝ පස්සත Tamange වැරද්ද වැරද්ද වශයෙන් දකින්න ඒකයි වැදගත්ම දේ. දෙවෙනියට තමයි අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත විරජ්‍යත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත දෙවෙනියට අපිට පුළුවන් ඒකෙන් වෙන්වීමට කටයුතු කරන්න ඉස්සල්ලාම ඕනේ කරලා තියෙන තමන්ගේ චරිතය මොකක්ද කියලා දැනගන්න එක. ඒක දැනගන්න වෙන ලෝකෙ මොන්නම යන්ත්‍ර සූත්‍රයක්වත් හදලා නැහැ. එකයි කරන්න තියෙන්නේ ඒ කාණමුණකට හිත දාලා බලන්න ඉන්න. ඉන්නකොට තමයි තේරෙන්නේ මොකද කරන්න බැරි කියලා. ඒ තමයි චරිත ලකුණ. ඉතින් ඒක හරියට මේ මම අරමුණ දැම්මේ පිම්බීම හැකිලිම. නැත්නම් අරමුණ කෙරුවේ ආනාපාන. නැත්නම් මම අරමුණ කෙරුවේ ආස්වාද මේ වම දකුණ. මම කරගෙන යනකොට මට පැමිණිච්ච බාධාවයි මේකයි කියලා තමන්ගේ දේ වුණාට අනුන්ගේ දෙයක් වාගේ වාර්තා කරන්න පුළුවන් නම් ගුරුවරයාට කී හැකි මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා. හුඟ දෙනෙක් එහෙම භාවනා කරනකොට ඇති වෙන මේ දුෂ්කරතා කියන්න පෙළඹෙන්නේ නැහැ. ඒකල්ල හිතනවා එහෙම නෙවෙයි. භාවනා හරිය දවසේ විතරයි කියන්න ඕනේ කියලා වැරදිච්චව කියන්නේ. ඒක නිසා ගුරුවරයාට ඉර්ධි ප්‍රාතිහාර නැහැ මේ මේ ආදේයනුසී ඥානෙ නැහැ. වාර්තා වෙන්නේ නැත්තම් කියන්න බෑ. ඒ නිසා හුඳුවට මතක තියාගන්න ඕනේ භාවනා කරනකොට මුල් මුල් කාලේ විශේෂයෙන්ම අපිට හම් වෙන්නේ අපේ චරිතයට ආවේනික චරිත ලක්ෂණ හම් වෙන එකයි. ඒවා නැති කරන්න මකණ්ඩ උඹ නොදකින් කියලා වැඩ කරන්න කිව්වොත් අපේ භාවනා ජීවිතේ හරියන්නේ නැහැ. ඒක හොඳට ඒවදියා දකින්න මේක මම දැනගන්න ඕන කියන දකින්න පටන් අරගත්තොත් ওই චරිතය පිළිබඳව Tamanට හෝ ගුරුවරයෙකුට උදව් කරන්න පුළුවන්. නිසා මුල් මුල් කාලේ බහන හරිය දුෂ්කරයි. කිසිම ගොනුවක් එකලසක් මොකක්වත් නැහැ. ඔහේ නිකන් ගඟටිනි කපනා වගේ තමයි යන්නේ. නමුත් මේ මේ අත්දැකීම් ටික ගොනු වෙලා එනකොට Tamanට තේනවා කවදා හෝ මෙන්න මේ මුල් වෙහෙස දරන්න නැතුව ගොඩ වෙන්න බෑ. හැම ශිල්පයකම හැටි. ශිල්පයක් පටන් ගන්නකොට මුල් කාලේ හුඟක් වෙහෙසයි එකම දේ ඔහේ කර කර ඉන්න ඕන. නමුත් ඒ කරනකොට මතුවෙනේ දුෂ්කරතාවයේ අපහසුතාවයේ චරිත අඩුපාඩුකම පිළිබඳව මේ සාදර බවක් තියෙනවනම් ටික කාලෙකින් Tamanට අල්ල ගන්න පුළුවන් වෙනවා. ඒක වැරද්දක් නෙමෙයි. Tamanගේ අඩුපාඩුව දැකීම වැරද්දක් නෙමෙයි. ඒක අත්‍යවශ්‍ය සජීවී ශාසනයක වෙන වැඩක්. ඒක නිසා ඒ ටිකටයි අපි මේ වගේ වැරදි හොන කල්යාණ මිත්‍රයොත් එක්ක එකතුව කටයුතු කරන්නේ මගේ වැරද්දක් දැක්කොත් කියන්න මමත් ඔයාගේ වැරද්දක් කියන්නම් කියලා කටයුතු කරනවා නම් අපි එකිනෙකාට එකිනෙකා හේතු වීමෙන් අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උපකා මේ මේ උත්හාපනේන එකිනෙකා එකිනෙකාට ප්‍රතිවීමෙන් එකිනෙකා එක එක ඔසවා තැබීමෙන් අපිට යන්න පුළුවන්. ਸਰුවඥානයේ වැඩ හිටියනම් தත්ත වෙනස්. උන්වහන්සේට තියෙනවා මේ ඇහැ. ආශයන්සේ ඥානෙ තියෙන නිසා හරියට දන්නවා මෙයා මොකද වෙන්නේ කියලා. අපිට නෑ. අපිට තියෙන අපි එකිනෙකා කෙරෙහි අපි එක එන කාට උදව් වෙමින් යන ගමනයි තියෙන්නේ. ඒ නිසා මේකට අංග සම්පූර්ණ උත්තරයක් දෙන්න මට පුළුවන් කමක් නැහැ. මම මේ දුන්නේ ඒකට සාමාන්‍ය හිතාමතා ගන්න පහසු වෙන මේ කරුණු ටිකක්. මේක ඇත්තටම දේශනාවට අදාළ ප්‍රශ්නයක් නිසා මම උද්දිම ගත්තේ ඒකයි.